ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා කුච්චම්පණ පින්වත්නි අපි උදේ මතක් කරගත්ත විදිහට අපි අවශ්‍ය සතිವಾರේ පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිනවා. නැත්නම් ධර්ම සාකච්ඡාවකට සූදානම් වීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිනවා. මම පොඩි ආමරණෙන් ඉල්ලා හිටිනවා. ලිඛිත ප්‍රශ්න එකින් එක සභාගත කරන්නයි කියලා. අපි බලමු ඒක අනුව ධර්ම සාකච්ඡාව පටන් අරගන්න. ඒ අතර වාරේ වෙන කාට හරි ප්‍රකාශන නැත්නම් ප්‍රශ්න නැත්නම් මාතෘකා තියෙනවා නම් කාලානුරූපව ඉදිරිපත් කරන්නයි කියලා මම ආරත් ආදරෙන් ආරාධනා කරනවා. මේ වාර අතරමැද අපි එකින් එක ප්‍රශ්න වලට බයි. ගරු ස්වාමීන් වහන්සේ දිනකට දෙවරක් ආනාපාන ආනාපාන සති භාවනාව වඩමි. පරියන්කේ ගත වී සුළු වේලාවක් තුල ආනාපානයේ නොදැනී යයි. මවස්ථාවේදී රූප ආරම්භ ඉන්දියාම නිසා ඒ අරමුණට බැඳී පවත්නා වේදනා සංඥා නාම ධර්මද නොපවතින බව වැටහි. සිත කය සජීවී පවතින බව පමණක් දැනේ. නැවත වරින් වර සිතුවිලි හෝ අරමුණු පහළ වුවද සුළු මොහොතකින් ඉහතකී තත්වයට පැමිණිය හැක. දිනදා කටයුතු වලදී සතිය පැවැත්වීමට වීරිය කරමි. ඉදිරි කටයුතු සඳහා උපදෙසක් දෙනමින් ගෞරවයෙන් ඉල්ලමි. මේක ලියලා තියෙන එක ඇත්තටම සාකච්ඡාවකට ඇත්තරම් තොරතුරු තියෙනවා. නමුත් පෙළගස්සලා ගත්තොත් මේකට බොහොම කිච්චුවෙන් යන එක තමයි ආනන්ද සප්පාය සූත්‍රය. ඒකේ සර්වචනාංශයේ සඳහන් කරලා තියෙනවා කාම ගුණයන් ඇසුරු කරමින් ඉඳලා කාම ගුණයන්ගේ ඈත් වීම තමයි කරන්නේ භෞතික වශයෙන් භාවනා පොලකට යෑමෙන්. එහෙම නැත්නම් ඒක අමතක කිරීමෙන් ඊට පස්සේ අද්දික වහකට පස්සේ කාම ගුණ නැතිවට කාම සංඥා වෙනවා. ඒකට අපි කාම ඡන්දේ කියලා කියනවා. ඉතින් ඒක ඒක ආනාපාන සතිය ගෙවිලා යනකොට මේ කාමච්ඡන්දය උගා දුරට ගෙවිලා යනවා. ඒ වුණාට රූප මතුවෙන්න පටන් ගන්නවා රූප සංඥා. රූප සංඥා කියලා කියන්නේ තමන් ඇසු විරු දේවල් මතක දේවල් නිකන් චිත්ත රූප වශයෙන් පේන්න පටන් ගන්නවා. ශබ්ද වශයෙන් ඇහෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඉස්සලා ඉස්සලා ආධුනිකයට ඒවට කම්පණ වෙනවා. ඇයි මේ රූප පෙනුනේ? ඒ අසවල දේ නොපුණිනේ මේව නේද පේන්න ඕන මේක පේන්නේ ඇයි කියලා ඒ රූප සංඥා පිළිබඳව සැලෙන්න පටන් අර ගන්නවා. ඒක තමයි ආනාපානෙ පේන්නත් පුළුවන් නොපේන්නත් පුළුවන්. ඊට පස්සේ Taman ඉුවත් එක්ක ගැටිලා දුක් කරදර ගැනීම අනවශ්‍ය දෙයක්. ඉුවා ඉන්නේ මට කතා කරන්නේ නෙවෙයි ඔන්නේ ඉන්න දෙයක් ආපු දෙන් කියලා රූප සංඥාවලියමුත් ගියාට පස්සේ ඒ යෝගාවචරයට අර Taman ඉන්න බවක් තේරුණාට මෙන්න මේ ටික මම මෙන් එහා පැත්තේ මම නෙවෙයි කියලා ඒ තමා කියන සීමාව කඩලා යනවා. සීමාව කල්ලන්න බැරුව යනවා. එහෙම නැත්නම් මම සහ මම නොවේ අතර සීමාව නැති වෙලා යනවා. නිකන් භවය තේරෙනවා. ඉන්න බව තේරෙනවා. හැබැයි සීමාව ප්‍රමාණයක් නැති වෙනවා. ඉතින් මේක තේරුම් ගැනීමම සමහරවිට බයක් ඇති ඒ නිසායි සර්වඥාන්සේ මේ වගේ සූත්‍ර දේශනා කරන්නේ මේ හිතක් අපි ගත්තොත් ගෝලාව ගෝලයක් විදිහට හිත හරිය කැමැති නැත්නම් නන්නත්තර හිත එහෙම නැත්නම් කියනවා නම් හික්මිච්ච නැති හිත මේ වට ලෙල්ලේ තමයි කරකෙන්නේ. නමුත් ඒ ලෙල්ලේ තියෙන ගොඩක් කාම ගුණ ඊට පස්සේ මේක ඇතුළට ඇතුළට යෑම සමතයක් සමාහිත වීමක් වෙන්නනවා. ඒක සිද්ධ වෙන්නේ මේ නිකන් සාමාන්‍යයෙන් වීචී ක්‍රමයකට කියනවනම් එකට පස්සේ එකක් එකට පස්සේ එකක් මේ දුණු ගෙඩියක පොත් ආරිනවා වගේ අරගෙන අරගෙන අරගෙන සිව් සිව් තැනට යනවා. එහෙම යනකොට කාමයන් නැතයනවා, කාම සංඥාව නැතයනවා, රූපයන් නැතයනවා, රූප සංඥාව නැතහරිනවා. එහෙම අතහැරලා ගියට තාම තියෙනවා මමයා ඉන්නවා කියලා. හැබැයි මේ මමයාගේ මේක මම මේක මම නොවේ කියන සීමාවල් මොනවත් නැහැ. ඒකෝට නඩත්තු කරන දෙයක් නැහැ. ඉතින් ඒක නිකන් අසරමං වීමක්, තනි වීමක්, එහෙම නැත්නම් කොළෑවීමක්, දිශාමාරු වීමක් විදිහට තමයි පේන්නේ අසත්පුරුෂයාට. සත්පුරුෂයා තේරුම් ගන්නවා දැන් එන්නේ එන්නේ එන්නේ මේ තෘෂ්ණාවට මනින්ද නැත්නම් මම කියන දේ වෙන්කොල්ල හඳුනගන්න ඕනකමකුත් නැහැ. ඒක විවේකයක් වශයෙන් තේරෙනවා. ඒක උද්දකලාවක් වශයෙන් තේරුම් ගන්නවා. ඒක විශ්‍රාමයක් වශයෙන් තේරුම් ගන්නවා. ඒ සඳහා අසුවිරු ඥානය අවශ්‍යයි. මේ දෙක අතරමැද තියෙන කර කර බැලීම. ලක්ෂ වාරයක් කර කර බලලා මෙහෙම එනකොට එනකොට අර රුණු ගෙඩි මැදට මැදට යනකොට ඒකට අනුග්‍රහ කරන එක තමයි කරන්නේ. මේ ප්‍රශ්නේ අහලා තියෙන එකට. ඉතින් ඒක නිසාම ඉදිරිපත් කරලා තියෙන අර තට්ටු ඒ ආනන්ද සප්පයි විදිහටම නෙවෙයි දීවිලා තියෙන්නේ. මං කියන්නේ ඒකට වෙන්න ඕනේ කියලා හිතමනාප කරගන්නයි කියලා. නමුත් ආනන්ද ආනන්ද සප්පයි දෙකක කාමගුණ, කාම සංඥා, රූප, රූප සංඥා එකින් එකින් ගෙවම් කරන ගෙවම් කරන ගිහිල්ලා සංඥාවල් තියෙනවා උනට මට ඉද්දන්නේ නැහැ. මට කුප්පන්නේ නැහැ. මට පෙලන්නේ නැහැ. මාව තවන්නේ නැහැ. ඔහේ මොහොත රැලි වගේ නලිය නලිය තියෙනවා. ඒකත් ගණන් නොගෙන සිටීමෙන් නැත්තම් මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා දුක් කරදර නොගෙන සිටීමේ ඒ වගේ තියෙන පීඩනය නපුරු බලපෑම එන්නෙන් අඩු වෙන්න පටන් ගන්නවා. ඒකට ගොඩාක් කල් ගන්නවා. ඉතින් යෝගාචරය ඒ වෙලාවේදී ඉක්මන් වෙන්න ගියොත් එහෙම නැත්නම් හදිසි කරන්න ගියොත් අර තැම්පත් වෙන ගතිය අවුල් වෙනවා. ඒ නිසා ගොඩාක් කල් දෙන්න ඕනේ. ඒ සංඥා ගෙවිලා යන වෙලාවේදී ඒ ගහේ ඉදෙන්න අරින්න ඕනේ කඩලා දුම් ගහන්න යන්න. කඩලා දුම් ගහුවොත් ඉදුණා වගේ පේනවනම් ගහේ දිච්ච රස ගන්න බෑ. ඒක නිසා ඒ වෙලාවට තීරුම් ගන්න ඕනේ හැම පරියන්කේදීම කාම ගුණයන් වේරෙනවා, කාම සංඥාවල් තේරෙනවා, ඊට පස්සේ රූප කියලා තේරෙනවා, රූප සංඥාවල් ගෙවිලා යනවා. එකින් එකට එකින් එකට ගෙවින් යන එක තමයි දන්නවනම් ජවනිකාවෙන් පස්සේ ජවනිකාවට වගේ තමයි තියෙන්නේ ඒකට අනුග්‍රහ කරලා ඉතිරි ටික වෙන්න ඇරලා ඉවසීමෙන් බලා ඉන්න මිසක් කරන්න දිනු කරන්න වේග වැඩි කරන්න වගේ දේවල් වලට යන්නේ නැතිකමේ සංස්කාර ඇති නොකිරීමෙන් මේකට අනුග්‍රහ කිරීම තමයි කරන්නේ. ඉතින් ඒකට ගොඩාක් අවශ්‍යයි සත්පුරුෂ ආශ්‍රය අවශ්‍යයි, සද්ධර්ම ශ්‍රවණිය අවශ්‍යයි, යෝනිසමස්කාරය අවශ්‍යයි, මේක ඉතලා කල අත්පුරුදු වැරදි එහෙම නැත්නම් මේ අත්තරදි කරලා කරලා තමයි මේකට එන්න තියෙන්නේ. නමුත් කෙසේ නමුත් මේක හොඳ භාවනා තත්ත්වයක් එහෙම නැත්නම් අනුග්‍රහ කලේ හොඳ තත්ත්වයක් කියලා නම් කියන්නේ. මාතලයි ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී දීර්ඝ හුස්ම රැල්ල, කෙටි හුස්ම රැල්ල දැනීමේ අනතුරුව ආලෝක නිමිත්තට පිටවමු වේ. ආලෝක නිමිත්තේදී ඒ තුළින් ගමන් කිරීමක් වේදනේ. ආලෝක කුහරයක් තුළින් ඉදිරියට යාමක් මෙනි. මේ නිමිත්තේ සිටීම සුදුසුද? ඒ අධැකරේය යුතුය නම් ඒ කරන්නේ කෙසේද? ඔබ වහන්සේට කරුණා කරමි. ඉස්සලා කියපු කතාවේ රූප සංඥාව ගැන කතා කරන්නේ කාමයක් නෙවෙයි, කාම සංඥාවක් නෙවෙයි. දැන් අර ආනාපානය ගිහිල්ලා ඒ වෙනුවට ප්‍රතිභාග නිමිත්තක් විදිහට හිත පිරිසිදු වෙච්ච හිත රූප රූපයක් යන ආලෝක පුංජයක් විදිහට කාන්තකාර පුංජයක් වෙන්න පුළුවන්. ඒනවා ඒ දන්න හොඳම මනෝ මනෝමය දෙයක් කියලා. ඒක රූපයක් නෙමෙයි. මේ රූප කියලා කියන්නේ මේ අල්ලන්න පුළුවන් රූප නෙවෙයි. නමුත් රූපාකාරයෙන් පෙන්නනවා. ඊට පස්සේ මේක මම කියාගත්තොත් මේක මගේ කියාගත්තොත් මේක මගේ ආත්මය කරගත්තොත් ඉතින් කතන්තර කොට නගනවා ප්‍රපංච කරනවා ප්‍රපංච කළ යුතු නැත්නම් ප්‍රපංච කරනවා. මේක කාමෙත් නෙමෙයි කාම සංඥාවක් නෙමෙයි රූපෙත් නෙමෙයි රූප සංඥාවක් මේකත් ওই විදිහට මැකිලා යනවා මැකිලා යන දෙයට මට කොතෙක් කලබල නොවි සිත් කරදර නොගෙන මේකෙන් කෙලේශයක් නොඋපදව නැත්තම් ගලන අනාකූල ප්‍රවාහය ආකූල කරන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා කියන්න ඉගෙන ගන්න ඉගෙන ගන්න සක්කාය දිට්ඨි දුර්වල. මේකට මොනවාරි කරන්න කරන්න යන්න යන්න සක්කාය දිට්ඨි ආයෙ පරපෝ. ඒක නිසා මේ මේක නිකන් මේ අර ආනාපානේ ගෙවෙනකොට ආනාපානේ වෙනුවට හිත හදන ෆිසික්ස් වල උගන්වනවා මැටර් ඇන්ඩ් ඇන්ටිමැටර් කියලා එකක්. එතන රූපයත් රූපේ හේවණල්ලක් කියලා එකක් තියෙනවා. රූපේ ගිවිල ගියාට පස්සේ හේවණල්ල පේනවා වගේ රූප සංඥා රූපේ ගෙවනකොට රූප සංඥාව පේනවා. ඉතින් රූපේ ගියා නම් සංඥා වෙනවා කියලා අහන්න දෙයක් නැහැ. නමුත් ඒක අල්ලගෙන කතන්දර ගොතනවා හිත. ඒක අල්ලගෙන මනෝ මේ ප්‍රපංච හදනවා වාග් බහුල්‍යයකට යනවා ඒක නිකන් කාටමැද දෙඩවීමක් වාචාලකමක් හිතේ ඒක මම කියා ගන්න නැතුව එහෙමම එයාටම ඇති වෙන්න ඇරලා ඒ හිත ප්‍රපංච කරා ප්‍රපංච කිරීම හෝ මේ රූප සංඥා මම කියන්නේ නැතුව මගේ කියන්නේ නැතුව මගේ ආත්මික කරගන්න නැතුව ඔබ ආවේ යණ්ඩයි ආපු විදිහට ඵලයක් මම ඔබ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ බාරගන්නෙත් නැහැ කියලා හිතුවෝ ඒ රූපේ මතුවීම මෙහෙමයි පැවතීම මෙහෙමයි නැතිවීම මෙහෙමයි කියලා ඈත ඉඳලා බලන්න පුළුවන් එකක් දෙකක් වුණාට පස්සේ ඒකේ තියෙන මේ අපහසු ගතිය හැන්ඩල් කරගන්න අමාරු ගතිය නැති වෙනවා ඒ නිසා කරන්න තියෙන්නේ ඒක ඇති උනේ නැති වෙන්නේ නැති වෙන්නයි මට මේකෙන් කම්පරස් කරගන්න නැතුව මේකට අවුල ඇවිලෙන්නේ නැතුව මොන උපක්‍රමයකට මොද්ද මේක ආපු විදියයි පවතින විදියයි නැති විදියයි බලාගෙන ඉන්න පුළුවන් කියලා දූෂ්ණීම් භාවයෙන් මෑත් කරගත් හිතකින් එළඹ සිටි සීයේ මේක දිහා බලාගෙන ඉන්න තමයි කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ බුද්ධත්වයට පත්ව අවුරුදු 20කට පසු විකාල භෝජනයේ වැනි ශික්ෂාපද පැනවූයේ. ඒ අවුරුදු 20 ඇතුළත බොහෝ රහතන් වහන්සේලා බිහි විය. දෙවිත මෙම ශික්ෂාපදේ බලපෑවේ නැද්ද? ශික්ෂාපද පනවන්න රහතුන් අඩෝ බවද්ද අසා ඇත. මට කරුණාවෙන් පහදා දෙන්න. ඒක ඇත්තටම ආචාර විද්‍යාත්මක ප්‍රශ්නයක් තියෙන්නේ. සර්වඥාගේ පහළ වෙච්ච මුල් අවුරුදු 20 ඇතුළ තුල ඔක්කොම ආවේ හොඳටම පාරමිතා පිළිච්ච සංසාර බය හොඳටම දන්න සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන ඇත්තෝ ආව පොඩි ධර්ම දේශනාවකින් යැත්තෝ අවබෝධය ලැබුවා ලැබුවට පස්සේ මේගොල්ලෝ රහතන් වහන්සේකට ගැළපෙන චරිතවලට ගියා. මේ නිසා සාසන ලාභ සත්කාර වැඩි වුණා. ඊට පස්සේ බර ගාණක් එන්න පටන් අරගත්ත මේක නිකන් කන්න තියෙන හින්දා නිකන් වෙදකම් හම්බෙන හින්දා මේකට ගියාම නම්බු ලැබෙන නිසා සංසාර බය නැතුව අතුරු ලාභ සඳහා ශාසනගත වෙන මේ ඇත්ත වැඩි වුණා. පින් මඳ ඇත්ත එන්න පටන් ගත්තා. එතකොට සර්වචනාංශිත සිද්ධ වුණා. ශික්ෂාපද පන. අනිත් ශික්ෂාපද පන වීම වැඩි වීම සහ රහතන් වහන්සේලා වැඩෙන ප්‍රමාණය අඩු වීම සමාකාරව සිද්ධ වුණා. සා පස්චිම බුද්ධ ශාසනයේදී එන්නේ ශික්ෂාපද වැඩි වුණා. නමුත් එමිනෙන්නන්ගේ රහත් වෙන ප්‍රමාණය අඩු වෙන්න පටන් අරගත්තා. ඒකට හේතුව මුල් මුල් කාලවල දෙවටම පින් ඇතියත්ෝ ඉදිරියපත් වුණා කියන එකයි. ඒ නිසා මතයක් ගොඩ නැගුණා සාසනය බුදුහාමර පින්නම් පෑමේ අවුරුදු 1000කට පස්සේ නම් ආය රාතන් වහන්සේලා නැහැ කියේ. ඒ 10 ඇතුළත 10 ඇතුළත නොපස්සේ මත විතරයි. නමුත් ඒක අපේ ලේ වලට බැස්සා. මේ 15 වෙනිද පුළුවන් නම් සිව්පිලිසිබියාපත් මහරහතන් වහන්සේලා අවුරුදු 1000යි. ඊට පස්සේ 15 වෙනවා නම් යන්දා නිකන් සාමාන්‍ය රහතන් වහන්සේලා. ඊට පස්සේ අවුරුදු 1000ක් අනාගාමි. ඊට පස්සේ අවුරුදු 1000ක් සකදාගාමි කියලා අපේ චක්‍රය. අර දීපු සමීකරණය හැටියට. මේක විස්තර කරන මහසි සියාඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා. ඒ නිසා සිංහල බෞද්ධයා බුද්ධ ජයන්තිට ඉස්සෙල්ලා ලංකාවේ පොදු මතයක හිටිය දැන් කාලේ නිවන් දබන්න බෑ. දැන් කාලේ භාවනා කරන්න බෑ. දැන් කාලේ මාර්ගඵලයක් ලබන්න බෑ. දැන් කාලේ ධ්‍යානයක් ලබන්න බෑ කියලා. නමුත් අපිට මේ විදේශ බලපෑම නිසා මේ වගේ එක එක බයිලා කතා අපි හදාගත්තට ගුරුමෙ දිකට භාවනා කරා. ඒ නිසා මහසි සියාඩෝ ලියලා තිබුණා මේ මේ අනික් කතාවට වඩා මේ වගේ මතිමතාන්තර පුරුදු කරලා තියෙනවා. දුරකටත් බලපෑම ඇවිල්ලා තියෙනවා. නමුත් අද පවා සුළු පිරිසක් අර කෙටි ධර්ම දේශනාවකින් නිවන් ලබන්න පුළුවන් අත්තු ඉන්න පුළුවන් 100 100ක් නැතිලා නැහැ. ඒ නිසා ඒ අත්තන්ටත් ගැළපෙන්න අපි ධර්මයේ දෙමු. කැමති කෙනා ගත්තා. ඒක කණ්ඩක සූත්‍රයක් බවට පත් කරගන්න එපා. ඒක කණ්ඩක සූත්‍රයක් බවට පත් කරගත්තා. ඒක වෙනම කතාවක්. දේශනා කරන්නේ නෛර්යානික ක්‍රමය. ඒක තමයි අපි ඊයේ මෙතන තිබුණ අර ඉංග්‍රීසි මාධ්‍යයෙන් කියේකදී මම සූත්‍ර තෝරගත්ත ශාලා සූත්‍රය කියලා. ඒකදී සර්වඥාන්සේ සඳහන් කරනවා නව අචක පබ්බචිත අතුනාගත ඉමස්මින් ධම්මවිනේ නවකේක් වුණත් පළපුරුදු නොවෙන්නෙක් වුණත් ධර්ම විදේ දන්නේ නැති කෙනෙක් වුණත් කෙලින්ම සතිපට්ඨාන උගන්වන්නේ කියලා අල්ලගන්න සුරු පිටසක් ඉන්නවා. ඒගොල්ලෝ නෑ කියලා විනිශ්චය කරන්න එපා. ඒ නිසා අපි ධෛර්යයක් ගන්න ඕනේ එදා රහතන් වහන්සේ නමකට වැඩි වටිනාකමක් තියෙනවා අද රහතන් වහන්සේ නමක් හිටියොත් මොකද ඔක්කොමලා නෑ බෑ කියන සමාජයක් තියෙනවා. ඒ නිසා අදට තියෙනවා මේ සාසනික පන්දම ඔලිම්පික් පන්දම වගේ ගෙනියන්න ඔය බෑ කියන කෙනෙක් බෑ කියාගත්තාමයි ධර්මයේ වයසට යන්නේ මොකද ධර්මයේ කියන එකට කාලය සහ දේශය කියන මානෙ බලපන්නේ. කාලය සහ දේශේ මනපාන බලපානවයි කියන මතේ තියෙන මිනිහට ධර්මයේ තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ ධර්මයේ නොතේරෙන තැනලා තේරෙන තැන යනකොට කොයි කාලෙත් කොයි දේශෙත් කරගන්න මනසට කරගත්තා යකි. එයා කියන්න පටන් අරගත්තොත් මේ බෑ කියන කට්ටියට උත්තර දෙන්න පටන් අරගත්තොත් හරි බෑ කියන කට්ටියට තේරුම් කරන්න ගත්තොත් මේ මාසෙක පෙට්‍රෝල් ටිකක් පිච්චෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා සින්දුවක් කියලා බෑ කියලා බැරියමලි බෑ කියලා බැරියමලි බෑ කියලා බැරියමලි බෑ බෑ බෑ කියලා ඒගොල්ලෝ පැත්තක දාලා තමයි යන්නේ. ඒ නිසා ඔය ශික්ෂාපද වැඩි උනායි කියලා හරි අඩු උනායි කියලා හරි බුදුහාර උපතිලා පිටුමන් පාන මෙච්චර කාලෙකින් කියලා හරි කම්මැලි වෙන කතාවක් කියනවනම් කම්මැලිකමට හේතුව ගන්නවනම් ඒ මනසය නොදකින්න බදන්නදෝ කියන කියලා අයින් කරා. මේක කරන්නේ මම මේක කරනවා කියලා ගත්තොත් සම්බි මුස්ලිම් මිනිස්සු එක්ක ගමන් නම් ඉස්සරහින් කියන්නේ යන්න. ඒකයි මේ හැකි සංඥාව ගන්න එහෙමයි මේ ශාසනේ. එහෙම නැත්නම් මේ සෙන ඥාන කාලෙට ගිහිල්ලා රැළට අහු වෙලා රැල්ලේ ගිහිල්ලා මේක කරන්න බෑ. තමන් හදා ගන්න ඕනේ මේක ඉස්සරහට යන්න. ඝන පෙර ගහනකොට ඉදිරියට යන ඇතෙක් වගේ මේක ඇහෙනකොට ඉස්සරහට යනවනම් ඕව ගණන් ගන්න කරනවා. ඕව නිකන් මේ ඥාන චර්චුරු ගන්න වෙනසුගේ අනවැල්තුන් කතා. ඔක එදත් තිබුණා අදත් තියෙනවා නැත්තම් සාලා සූත්‍රය බුදුහාම ඉන්න කාලෙම දේශනා කරන්න ඕනේ නැහැ. එදත් ඉඳලා තියෙනවම චර්චුරු ගාන කට්ටිය බෑ බෑ බෑ ඔය එල්ලුව වෙලා ඉඳිනදී බෑ බෑ බෑ ඔච්චරමනේ කියන්නේ. ඉතින් අපිට ඕන එළු කතාවක් ඕනේ හැකි සංඥාව ගත්ත කියන. ඒ නිසා මම විස්තර කළ දැනගන්න ප්‍රශ්නයක් આવොත් අපි විසඳගන්න. නමුත් මගේ හර නැහැ. හරේ තියෙන්නේ තමන්ට ආශ්‍රස් ප්‍රසවාසයේ සතිය පිළිවන්න පුළුවන් නම් ඒකෙන් හොඳටම තේරෙනවා විනය තිබ්බත් බුදුහාමුදුරන් කාලේ ඉපදුනත් දැන් ඉපදුනත් තමන්ගේ ගමන ඉදිරියට අපමල් පියල්ලක් හරි වැඩෙනවා නම් එච්චර තමයි අපි හරයට ගන්න තියෙන්නේ අනිත් ඒවා සාකච්ඡාවට ප්‍රශ්නෝත්තර සඳහා ගන්නවා මිස මහා ලොකු හරයක් ඒවයි ගන්න අරගෙන කාලේ නාස්ති කරන්න වටන දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ අද දින පරියංක භාවනාවේදී මම මෙතන යන්නට සිත යොමු කර සිටීමේදී සිහිය පවත්වාගෙන සිටින විට මාගේ පපු පෙදෙසත් උදර පෙදෙසත් තුළ ආස්වාස ප්‍රාස්වාස දැනුනි. උදරයේ තදවීමත් ආස්වාසය සමගින් දැනුණ විට මේ පටවිදා තුලයි සිටිනේ. මේ සමග ප්‍රාස්වාසයේදී සැහැල්ලුවක් දැනිනි. විවිධම ඒ නොදැනී අයි චලනයක් දැනිනි. මීට පෙරදීද පරයන්කේදී මෙය දැනී තිබුණේ මේ චලනය බහුවිධි දෙසිනි. නමුත් අද මේ චලනා චලනය ආශ්වාසය හා ප්‍රශ්වාසය සමගින් ඊට අනුකූලව සිදුවන නිෂ්පහත් වීම වැනි චලනයක් ලෙස දැනෙනි. මීට සමගාමීව පාදයේ වේදනාවද දැනුනි. මේ චලන වේගය ආශ්වාස ප්‍රශ්වාස වේගයට සමගාමී බවක්ද දැනුනි. නම් ආස්වාස ප්‍රස්වාස අඩුවීමත් සමග තලණයට අඩුවේ. ආස්වාස ප්‍රස්වාස දැනීම වැඩිවන විට තලණය වේගයේද වැඩි වැඩි බවක් දැනුනි. මේ දැනීම අමතර අතරම වෙනදා මෙන් නාස් කුඩු අත්වේ දැනීමද වරින් වර දැනුනි. මෙහිදී මේ දේශ බලා සිටීමද කළ යුත්තේ මේ தත්ත්වය පෙරදීද මාහට දැනී ඇති ඇත. එහිදී කිසිම වේදනාවක් නැති වුවත් සතිය හොඳින් තිබුණත් කිසිම හේතුවක් නැතිව නිවත් වීමට භාවනාව නතර කිරීමටත් සිටේ. මෙහිදී මා කල යුත්තේ කුමක්ද? මේකදී අහගෙන ඉන්නකොට පේන්නේ ඉස්සලා අපි රූප ධර්මයක් අරමුණු කරන ආශස් වාසාච කම්පණයක් චංචලයක් වගේ දෙයක් අරමුණු කරගෙන සතියට අත්තර දීලා සතිය නැගිටව ගන්න. ඒක කරගෙන කරගෙන යනකොට පේනවා ඒ හා සමානව හිතේ හොල්මන් එහෙම නැත්නම් නාම ධර්ම වල හොල්මනු සිද්ධ වෙනවා. අපි රුචි කරන දේවලුත් වෙනවා, අරුචි කරන දේවලුත් තියෙනවා. නමුත් බුත් බීමක් සිද්ධ වෙලා තියෙනවා. මට ඉස්සත් වැඩිය මේකේ කුඹරමක් වන චංගල් ගතිත් වැටෙනවා. එතකොට හිත මේකට තේරුම් ගන්න පුළුවන් ගැටියකුත් තියෙනවා. මේ ඔක්කොමත්දී සතිය පවත්නවා කියන එක ඒක ආශ්චර්ය ධර්මයක්. දැන් රූප ධර්මත් පාවිච්චි කරනවා, නාම ධර්මත් පාවිච්චි කරනවා. ඒවා එකිනෙකට මාරුත් වෙනවා. ඒ ඔක්කොම මාරු වෙද්දී ඒක පිළිබඳව මතක සටහනක්. ඒක පිළිබඳ සති ධාරාවක් පවතිනවා. ඊට පස්සේ එපා වීම එනවා. ලස්සන බාහනායක නැතිලා යන්නේ. සමහර පුදුමාකාර වද වේදනා දෙනවා ඒත් ඉන්නේ හිතෙනවා. එතකොට පේන්න පටන් අර ගන්නවා මගේ න්‍යාය පත්‍රයක්ත් වැඩ කරනවා කොහොමද යන න්‍යාය පත්‍රයක්ත් වැඩ කරනවා එතකොට භාවනාව විවිධාංගීකරණය වෙනවා අන්නේ විවිධාංගීකරණය වෙද්දී සතිය කැඩෙන්නේ නැතුව යනවනම් ඒ සතිය විවිධාංගීකරණය වෙච්ච සතිය ගහක් වැවිලා අතුවිටි වැදිලා මල්පල ගන්න වෙනවා වගේ එතකොට අන්තිමට මේ සතිය විතරමයි මායින් කරන්නේ සපක්ද දුකක්ද හොඳක්ද නරකක්ද හරිද වැරදිද මංගලද දුමංගලද ඔක්කොම මට්ටම් වෙලා හරහා සතිය යන පටන් අරගත්තොත් තමයිලාට නැගිටින්න හිතෙනවා දමල ගහලා යන්නත් හිතෙනවා නමුත් ඊට පස්සේ බැලුවොත් ඒ දමල ගහලා යනවා නැගිට්ටා ඒ පායල නැගිටින්න නැගිටලා ගිහිල්ලා නිකන් විහිළුවට වගේ ආයෙවිල්ලා වාගිලා බලන්න ආයෙ සෙනේ සතිය යල්ලන්නේ නැහැ අන්නේ වගේ මේ හිත හොල්මන් කරනවා, කය හොල්මන් කරන යාට කොට ඉඳ දීලා. දැන් ඉඳපු ගමන් කියනවා නැගිටලා යන්න, මුක්ක කරලා ඉන්න ඕනේ, වතුටියක් බිල ඉන්න ඕනේ, කහින්න ඕනේ, කරන්නේ. බීල බීලා ඉන්නකො බීලා ඉන්නකමට වගේ වාඩි වෙන්න ආයෙත් අල්ලලා. අන්නේ වගේ අර සතිය පාවා නොදෙන ගතියක් ඉස්සරහට යනවා. අන්න ඒක එන්න පටන් අරගත්තට පස්සේ තමයි මේ අෂ්ටලෝක ධර්මයේ කම්පාණෝගියම් පිළිබඳ පළවෙනි පාඩම ඉස්සර වගේ සුබදායී ප්‍රතිඵල විතරක් නෙවෙයි අපේක්ෂා කරන්නේ. ඉස්සර නොදකින නොබදන් කියු ප්‍රතිඵල නැත්තම් පරාජ නැත්තම් අතපසු වීම සිද්ධ වුණත් ඒ බව සතියට අහු වෙන්න පටන් ගන්නවා. එතකොට සතිය නිකන් අමානුෂික පැත්තකට යනවා. මට ඕන දේ නෙමෙයි කරන්නේ එයා හොඳයි නරකයි දෙකම දැනීමක් ඇති කරගන්නවා. එතකොට තමයි මේ සත්‍ය පරමාර්ථ ධර්ම අවබෝධ කරගන්න අස්ලෝක ධර්ම කම්පා නොවේන නැත්නම් තාදී ගුණයට උපේක්ෂාවට පුරුදු වෙන ගතියක් තියෙන්නේ. එතකොට ඒක කියාපෑම නම්බුකුත් නෙවෙයි අවනම්බුකුත් නෙවෙයි මොකද දැන් සත්‍ය වේදනාදියක් බලා ඉන්නවා කිසිම හේතුවක් නැතුව නැගිටින්නත් හිත. ඒ බව දන්න. මෙන්න මේක ප්‍රකාශ කරනකොට මේ වගේ සමාජයක තේරෙන පටන් ගන්නවා මේව ප්‍රකාශ කරගන්න එක ධර්ම සාකච්ඡාවක් හොඳ දෙයක්. කාටත් මේවා ඉස්සරහට කරගෙන යන්න බලන්න නිකම් පෙරහුරුවක් පූර්වාදර්ශයක් වෙයි. ඒක නිසා ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙච්චාම තමන් ප්‍රශ්න ඇහුවත් ඉබේම තමන්ට කියා ගන්න බැරි දෙයක් ප්‍රකාශ වෙන්න පටන් ගන්නකොට තියෙනවා මේ ඉදිරි ගමනක් යනකොට අපි දන්න ක්‍රමයට නෙවෙයි සුබ ලබන පාඩුව. එතන ප්‍රධානම දැනගන්න තියෙන ලකුණ තමයි දේවල් වලට නොසැලෙන මනස. එතන ජයග්‍රහණය හම්බුණත් පරාජය හම්බුණත් පොඩි බිම කියන්නේ නැතුව සතිය වීම තියන්න තු යන්න හම් වෙනවා නම් ආගෙන ඉන්නකොට තේරෙනවා මේදීමක් ඇති වෙනවා අත්දැකීමේ එකතුවක් ඇති වෙනවා ඉතින් එන්නේ එන්නේ එන්නේ ඊට වැඩි අභියෝගයකට මුහුණ දෙනවා වැටි වැටි ගියක් ඉස්සරහට යන්න යන්න යන්න යන්න තලතුණා වෙන ගතියක් ඒ නිසා මේක හොඳයි මේක තීන්දුවක් කරන්න පුළුවන් ජවනිකාවක් නෙවෙයි මේ වගේ ජවනිකා රාශියක් යන්න අරින්ද අනිවාර්යයෙන්ම හොඳ පැත්තකට තමයි යන්නේ කියලා කියන්නේ ගරු ස්වාමීන් වහන්සේ ඥාන විසුද්ධිය ගැන කෙටියෙන් විස්තර කරන්න. ඥාන විසුද්ධිය කියලා මොකක්ද කියන්නේ කියලා එකක් නැහැ. එහෙම මේ කොතන මොන පසුබිමකට පාපේක්ෂවද කියලා කියනවා මිසක් ආ. ඒක නැතුව මේ මම හිතන්නේ හිතට ආපු වචනයක් පෙන්නලා තියෙන්නේ. මෙන්න මේ තන මේ වචනේ යෙදෙන්නේ කියලා කිව්වොත් නම් මේ අහන ප්‍රශ්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් පාරට මේ වගේ ප්‍රශ්නයක් මතයක් මතු වුණාට මේකට මේ උත්තර දෙන්න යෑමෙන් මට අල්ලගන්න බෑ ප්‍රශ්න කරු මොකක්ද අදහස් කරන්නේ. ඒ නිසා මොන පසුබිමේද මේ ඥාන විසුද්ධිය ගැන කතා කරන්න කියන එක පොඩ්ඩක් කිව්වොත් මට පුළුවන් වෙයි. හිතා ගන්න. නමුත් මේ වගේ වෙලාවවලට මම මේ වගේ ප්‍රශ්න ඉස්සර ගන්නෙත් නෑ. මම ගොඩක් වෙලාවට බලන්නේ භාවනා කරනකොට මට වෙන ප්‍රායෝගික ප්‍රශ්න වලට මම ප්‍රමුඛතාවය දෙනවා. ගරු ස්වාමීන් වහන්සේ පොහොය දින අවසවරුව පහකට එකක් පානය කළ විට වමන ගතියක් ඇති වී පිච්ගතිය නිසා කිසිම භාවනාවක් කළ නොහැකි වේ. එවැනි අවස්ථාවක ඒකක් කිරිනේ එකක් පානය කිරීම සීලයට බාධාවක්ද කරුණා කර මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න නැනවිස. රජිමේ උත්තර දෙන්නේ මොකද මම අවුරුදු 12කට වැඩි කාලයක් තේනොබී හිටියා. මම තේකක් හදාන්න බොන්න කියලා වමන කියනවා. හරියට තේක හදන්න නැත්නම් අක්කලාට අම්මලාට බයින් එක වෙනම කතාවක්. දැන් මම හදාන්න බිව්වා මට ඕන කරකට. දීව දාසේ දිගටම වමන යන්නේ කිය අවුරුදු ගාණක් මට මේ බොන්නම බැරුවයි කියලා. එමකට ඒක ඇත්තටම ඒවල පිට තියෙන්නේ. එතකොට ඒකට ශාර දාන්න ඕනේ අවශ්‍යකට පුළුවන් තරම්. නමුත් අම්ල දාපු ගමන් vitamin C, C, D, A, green tea කොයි එකක් වගේ ඇසිඩ් ගතිය වැඩි කරනවා. ඉතින් ඒ වෙනකොට කිරි කියලා කියන්නේ ඒකත් වැඩි ඇසිඩ් ගතියක්. එළු කිරි විතරයි ලෝකේ තියෙන්නේ ශාරමාදී. සකිරි ධර්මයි කියලා අර ඒකේ කහට කැමුණාට හිතේ කහට කැපෙන්නේ නැහැ. ඒ නිසා සමහර වෙලාවට කිරි කියන වචනයෙන් දැන් තියෙනවා නන්දේරි ක්‍රීම එක. එහෙම නැත්නම් සෝයා මිල්ක්. ඒක හොඳයි සාමාන්‍යයෙන් එළකිරි වලට වැඩියි. ඒක නිසා සමහර වෙලාවල් සමහර ආරණ්‍ය සීනාසන ඒ සෝයාබෝ සෝයාබෝන් චිකිරි පාවිච්චි කිරීම නැත්නම් ආමන් ඇට පොඩි කරලා හදන කිරි වගේ පාවිච්චි කරනවා ඒව අරතරම්ම නෙව නෑ මොනවද මේ අම්ල ගතියක් නෑ නමුත් ඒ ඇට වශයෙන් නම් කැප නෑ මිරිකලා හදන කිරි මිශ්‍ර කරාට ප්‍රශ්නයක් නෑ ඒ නිසා මේක හරි අමාරුයි මාතෘකා දෙකක් දිගේ එකක් ෆුඩ් සයන්ස් පැත්තෙන් අනිත් එක ශික්ෂා පැත්ත. ඒක නිසා ඒක බලලා ඒක තියෙන ආහාර පද්ධතියදී ආ බලලයි ප්‍රයෝජන මේ මේ ක්‍රියාත්මක වෙන්න තියෙන්නේ කොහොමදක්වත් මේ ඇඳවරුවට මේ ඇසිඩිටි තියෙන එකන ඒ ඇසිඩ් තියෙන දේවල් මොනවද දැම්මොත් ඒ මේ රුධිරයේ තියෙන අම්ල ප්‍රාණය වැඩි වෙච්ච ගම ඔළුවට යන ඔළුව තෝන්තු කරනවා ඒ තෝන්තු කරලා තියෙනවා ඉඳගෙන ඉන්නවා වගේ දෙයක් හරිම අමාරු කරා. ඒකට වදයක්. ඉතින් ඒ නිසා ඒ වෙලාවට ඒක සමනය කරන්නේ නැතුව භාවනා කරන්න යනවා කියන එක ආධුනිකවට අමාරුයි. නමුත් ඒකට මේ කීටි වලින් ඔක්කොම උත්තරේ හම්බ වෙනවා කියලා කියන්නත් බෑ. මේක ගැළපෙන දෙයක් කරන්න ඕනේ වෙලාව. ගරු ස්වාමීන් වහන්සේ නිදිමත තිබුණත් අවදිවන්නේ අවදිවන්නේ දානාපාණයට නම් මේ නිදිමත අගය කරන්න අගය කරන්න කියා ඔබ වහන්සේ නිතරම අපට පැහැදිලි කරනවා. අගය කරන්නේ කොහොමද? මොන ආකාරයටද යන්න පැහැදිලි කරන තේක්වා. මේ ප්‍රකාශ පොඩ්ඩක් තව අලුත් ලියා කරන්න ඕනේ අංග සම්පූර්ණ වෙන්න. මේ නිදිමත වගේ ජවනිකා එනකොට නිදිමතට යන්න ඉස්සලා තානාපාන නිදිමතෙන් අවදි වෙන්නේ තානාපානෙත් නම් ඒක කෙලස් නිින්දක් නෙවෙන්න ඉඩ තියෙනවා. ඒක සංඥාව නැතිවීමක් වෙන්නේ කියනවා. ඒක නිසා මේ සංඥාව නැතිවීම සමාදන් වෙන්න නම් ආනිසංසයේ බුද්ධ විඳින්න නම් තමන් මේ ආනාපානීය සංඥාව රූප රූප සංඥා ගෙවන් කිරීම හරහා මතකය ගිලී යෑමක්. එහෙම නැත්නම් මුනේ මොකද්ද කියලා මතක නැති වුණාට ඒ අතරමැද කාලේ කෙලෙස් අඩුවීමක් වෙලා තියෙන්නේ. ඒ වගේම මේක ශික්ෂාවකින් යන ගමනක් නම් සර්වඥයන් සඳහන් කරන ඒකට පැහැදීමෙන් ඒක අවබෝධ කර ගැනීමෙන් ඒක නා ඒකේ බුද්ධිය ලබනවා. ඒක දන්නේ නැත්නම් මේක කෙලෙස් නින්දක් කියලා පටලවාගෙන චිත්ත පීඩාවක් කරනවා. ඒ නිසා දන්නවනේ යම් කිසි කෙනෙකුට මේ වගේ ආනාපානය හරහාමයි මේ කෙලෙස් නින්දට යන්නේ නැගිටින්නේ ආනාපානට කියලා අනිත් දවසේ ලෑස්තිලා යන්න ඕනේ මේ ආනාපානය ගෙවන් වෙලා මේ නින්දයයි අපි නම් කරන தත්ත්වෙට එලිපත්ත පණින තැන. ඇතුල් වෙන තැන දුවට දැකගනිමින් දැනගනිමි කියන ලෑස්ති වෙලා යෑමෙන් එහෙම නැත්නම් සූදානම් ශරීරයෙන් ගියොත් දින්ද එනවත් අඩුයි. නමුත් තමයි තේරෙන්න පටන් අර ගන්නවා මේ කාබන් පෑන් එකේ ලියාගෙන ලියාගෙන යනවා ඉඳගම් තින්ති කරගෙන. ලියනවා ලියලා බලනකොට පේනවා අකුරු ටික ජීවිලා නැහැ. ඒ වගේ අපේ සංඥාව ඉවර වෙලා ඊගාව පටන් ගන්න දැන් යනකම් අපිට සමාහට මේ සංඥාවයි නැති උනේ කියන එක දන්නේ නැති එක්කන හිතන්නේ නිින්දක් ආවයි. ඒ නිසා ඒක හොඳට අවදීන් ගන්න ඒකට ඇතුල් වෙන තනයි ඒකෙන් පිට වෙන තනයි පිළිබඳව ඉස්සලා අඩක්කකින් සිද්ධ වෙන්නේ අමලීකින් සිද්ධ වෙන්නේ අකරතැබ්බකින් වගේ අන්න ඒකට අවදීන් ගමන් කරන්න යෑමෙන් සතිය තවවා දියුණු වෙනවා අවදි භාවයකටපත් වෙනවා ඒ වගේම Tamanට ඇහි අන්ධ බින්දුව වුණා වගේ එහෙම නැත්නම් ওই දැන් කාලේ කියන විදිහට බ්ලැක් හෝල් එක අහුණා වගේ නැත්නම් මැජික් එකක් වෙන්නේ මනසේ ඇස්බැඳුම කරන හැටි ඇල්ලුවා වගේ මේ මනසෝ ඒ ඇස්බැඳුම කරන්නේ අමුතු උපක්‍රම රාශියකින් සංගීතේ දාගෙන නටවලා නලවලා ස්ටේජ් හදාගෙන තමයි ඇස්බැඳුම කරන්නේ. නමුත් ඇස්බැඳුම කරන හැටි ඇල්ලුවා නම් එතකොට මැජික් එකක් ඇල්ලුවා මැජික් කාර්යයක් ඇල්ලුවා. අපේ මනස කියන්නේ මැජික් කාර්යය. යා මේ පෙන්නන මැජික් එක කන්න නිසා. කාලි බල බලන මොනම මැජික් එකක්වත් මේක නෑ ප්‍රෝඩාවක්. කියලා මැජික් එක අල්ලන්න නම් ඉස්සරහින් ඉඳලා මැජික් බලන්න එපා පිටිපස්සෙන් ඉඳලා මැජික් එක බලන්න. මැජික් කාර්යය කැමති නම් පිටිපස්සට යන්න. නිසා පිටිපස්සට යන්න ඕන ඌට එන්න ඉස්සල්ලා හෝ ඌට හොරේ. ඒක යෝගාවචරය විහිං කළ යුතුයි. මැජික් කාර්යය එන්න මම පිටිපස්සෙන් ඉන්න මම කරන ට්‍රික් අල්ලලාද බලන්න කියන එක කරලා දෙන්නේ නැහැ. Taman දැනගෙන ඒක කරන්න ඕනේ. බුදුහාමුදුරුවෝ විතරක් පොඩ්ඩක් අපිට සපෝට් එක දෙනවා. පිටිපස්සේ ඉඳලා මැජික් බලන්න. එතකොට ඒක මැජික් කියන්නේ තකතිරුකම තේරෙනවා අනේ සල්ලි කියලා අපි බලනවනේ මේක කියන්නේ. මියාකාර රට කනවා අපි ඔක්කොම සල්ලිත් කියලා ලක්පුඩි ගාව බලන්නේ මොකද්ද අපේම මෝඩකම තමයි. මු අපේ මෝඩකමෙන් වැඩ අරගෙන අපිට ඇත්බැඳුම් කරනවා කියලා අර හිත දාන මැජික් එක අල්ලන්න පුළුවන්. ඒකට නම් අමුතු දෙයක් තියෙනවා. තමයි මැජික් බැලුවට වැඩි දෙයක් තියෙනවා. හැබැයි අහු වුණොත් අර මනස බෙල්ල කපනවා. මැජික් කණය කැමති නැහැ පිටිපස්සින් ඉල්ල බලනවා. එනිසා මේ හිත කියන මැජික්කාරයේ දෙල්ලෙන් අල්ලන්න දැස්විලා යන එක තමයි. එතකොට ඒකම ඒ සූදානම ලකෝ තිරියක්ම කරනවා. නර ස්වාමීන් වහන්සේ භාවනා කරන කෙනෙකුට හිත කියනවා මේ මායя කියලා. එක විටක කියනවා අම්මා කියලා. හිතට වද දෙනවා. මේ කුමන தත්ත්වයක්ද? මානසික தත්ත්වයක්ද? භූත බලපෑමක්ද? පහදා දෙන්න. මේක ඔය තොරතුරෙන් කියන්න අමාරුයි. මේ හිත කියනවා කියලා කියන්නේ පරියන්කේකදීද නැත්නම් මේ ආනාපානෙ මත වෙනකොටද නැත්නම් සබ්ජයක් කරාද වේදනාවක් කරාද කියලා මේක මේට වැඩිය දැහැලා බලන්න ඕනේ. දැහැලා බැලුවොත් තමයි අපිට විනිශ්චය කරගන්න පුළුවන්. ඒ නිසා මේ වයිට කරන්න කියන්නේ විනිශ්චය කිරීම නතර කරන්න නැවත නැවත නිරීක්ෂණය කරන්න. නිරීක්ෂණය කරන්න කරන්න කරන්න සැකමසුවේ නිරීක්ෂණය කරන්න අපි මේක ඉස්තර කරන්න යන්නේ නැහැ. භූතයේද කියලා ඉස්තර කරන්න යන්නේ නැහැ. ඇත්තක්ද කියලා මේකම මේ සංතාන තීරුම් ගත්තේ නැත්නම් හරියට විශේෂඥ වෛද්‍යවරයෙක් රෝග නිర్ణය කරන්නේ නැතුව ලෙඩා පරීක්ෂා කරනවා. එයා දන්නේ හැම දැනුමම යොදනවා. ලෙඩාගේ හැම කටවචනෙම ගන්නවා. හැම වේදනාවම අරගෙන යොදවලා බලනවා. කාම විනිශ්චය කරන්නේ අහවල් රෝගය කියලා. අන්න වගේ නිරීක්ෂණමදී තම හොඳට නිරීක්ෂණය කරන්නේ විනිශ්චය කිරීම පමා කරන්න, නිරීක්ෂණය වැඩි කරන්න, කරන කරන යනකොට තමන්ගේ අවදිභාවය හරහාම උත්තර ලැබෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කුසල සීලය කුසල සීලය මුල් වී ඇතිවන ප්‍රමෝදය දීති සුඛ ආදී ධර්මතා ස්වයන් ඉබේ හට ගන්නවාද හේතුඵල ධම අනුව ක්‍රියාත්මක වේද යන්න පැහැදිලි කර එනමින් ඉල්ලති ලැබි දෙවන එක සතර මහා ධාතුන් රූපය සතර මහා ධාතුන් රූපය නියෝජනය කරනවාද එසේ නැත්නම් රූප හට ගැනීමට ධාතු හේතු වෙනවාද යන්න පැහැදිලි කරගන්න. මේ පළවෙනි කීරේන කුසල හේතුව කුසල සීලේ හේතුව නිසා ප්‍රීති පාලනය කියන එක හේතු බල ධර්මයක් තමයි මේ ප්‍රශ්නේ තියෙන වචන වලින් මේක විස්තර කරන්න පුළුවන්. අවිපටිසාරත්ථය ආනන්ද කුසලාණ සීලාණ කියලා දේශනාන්ත කුසල සීලයක් නැති සීලයක් ඇති කරන සීලයක් ඇති වුණාට පස්සේ ඇතුලෙන් හම් වෙන්නේ නිරාමිෂ ප්‍රීතිය හේතු බල ධර්මයක් තමයි. දෙක අතරමා භූතයන් රූපේ නියෝජනය කරනවාද කියලා කියන එක අපි ගත්තොත් ධනුත්තේ 14ක් හේතු කරලා හදපු කඹයක් කරගත්තාම ඒ කඹ හතර ගලවලා ගත්තාම කොටවල හතරක් තියෙනවා එකට කරපුවාම තනි කඹේ. ඒ වගේ හතරමා ධාතුන් එකතු වෙලා පෙන්නන රූප කියන පොදු නමෙන් සඳහන් කරනවා. වතුරු ගහලා බලනකොට මේ පඨවි මේ ආපෝ මේ තේජෝ මේ වායු කියනවා. මේ හතරෙන් අඹරපු තේඩාවක් බලනකොට ඉස්සරහ තියෙන්නේ කෝකද ඊට උඩින් බැලුවොත් තව එකක්. ඊට උඩින් බැලුවොත් තව එකක්. කපෝකඩේ හැටියට එක එක දේවල් ඉදිරියට ඉදිරියට. ඒක නිසා හතර මහා ධාතුන්ගෙන් එකක් ප්‍රකටයි අනිතව පිටිපස්සට. මොකද මේ හතර දෙනා හැම වෙලාවෙම ඉන්නවා. ඉතින් ඒක නිසා මේ සංයුක්ත හතර දෙනාගේ සංයුක්ත අවස්ථාවට තමයි රූප කියලා කියන්නේ. අරපා ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කිරීමේදී කිරීමේදී මෙන්න අනිත් ක්‍රියාවලදී අරමුණට වඩා අය පෙනෙන්න ගන්නවා. අන්නාඩියෙන් මෝහන බලනාක් මෙන් මෙසේ වන්නේ ඇයිදයි පහදා දෙන තේක්වා. සක්මන් භාවනාවක් කරන විටදීද අයයි පෙනෙන්නේ. ඇට සැකිල්ල මෙසේ ඇට සැකිල්ල වරහන් සිදුවෙන ඇට සැකිල්ල මෙසේ වීම සුදුසුදයි පහදා දෙන තේක්වා. ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා. එතකොට මට ප්‍රශ්නයක් වශයෙන් අහන්න මේ වගේ තමන්ගේ රූපේ පෙනීම සතිය පිහිටවීමට ආධාරෝපකාරයක්ද නැත්නම් හිත වික්ෂිප්ත කරනවා. සක්මන් කරනකොට තමන්ට මේ යට දැකිල්ලක් කරගෙන වගේ පේන එක හිත වර්තමාන මොහොතට ගන්න උදව්පකාර ස්වරූපෙන්දපත් වෙන්නේ එහෙම නැත්නම් විකාර කරලා හිත කොලොප්පන් වෙනවනම් ඒ දේ ගන්න නැතුව මේ ප්‍රශ්නට උත්තර දෙන්න බෑ. මේ පේන දේ නිසා තමන්ගේ හිතට මොකද වෙන්නේ කියන කන්ව තමයි ඉස්සරහ තියෙන්නේ. ඒ නිසා මේක සාධිවිඤ්ඤා නම් හොඳයි. නාස්තික නම් හොඳයි. ඒ නිසා මේකට උත්තර මේ මේ අරස්පස්න අහන්න නැතුව අමාරුයි. නඩුවේ විනිශ්චයක් දෙන්න. එහෙම නැත්නම් උත්තර කට උත්තර කට උත්තර දෙනවා නම් නඩුව ආන නැත්නම් නඩු විශ්කල්ලා අපි ඊගා නඩුවට යනවා. ඊගාව ප්‍රශ්නට යනවා. ගරු ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව කිරීමට වාඩි වී ටික වේලාවකින් ආස්වාස ආස්වාසේ සහ ප්‍රස්වාසයේ තුනින් වී ගොස් මාගේ ශරීරය ගලක් ලෙස දැනිනි. ඒ මම පරයන්කෙන් ආපසු නැගිටින තෙක් පැවතිනි. මේ සම්බන්ධව යම් කිසි උපදේශක් දෙනමින් ඉල්ලා සිටිමි. මේකෙදි Taman ඒ වගේ අර කයක් කලකලක් වගේ කියන මේ කයේ හිත පැවතීම පැවැත්වීමට ගන්න උත්සාහය ලේසි අන්ධ සතිය පැවැත්වීමට නැත්නම් මේ ගලක් වශයෙන් පෙනීම තමයි කරදරයක් ඇයි මෙහෙම වෙන්නේ කියලා හිත ප්‍රශ්න කරනවාද කියන එක නැත්නම් මේ ඇතිවෙන සත්‍යය මත තමන්ගේ හිතේ ආකල්පය මොකද්ද කියලා කියන්නේ නැතුව කියන්න බාර මේක මංගලද දුමංගල ඉස්සරහට පස්සට කියන්නේ අපිට මොන දෙයක් පෙනුණත් මොන දෙයක් මුලිච්චි වුණත් ඒත් එක්කම හිතේ තියෙනවා ඒකට දක්වන මේක වුණා හොඳද නරකද වගේ කියලා ඒ ඒ වෙලාවකට වෙන ආකල්පයක් අන්නේ ආකල්පයක් එතන එතනම හේතු වෙනවා මේ ඉස්සරහට ධාන්නේ පස්සට ධාන්නේ කියලා බලන්න. නිසා ඉස්සලා ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ දෙකේම තියෙනවා. භාවනාවට මේ වගේ දේවල් වෙනවා. ඒක හොඳද නරකද කියලා අහනවා. නමුත් එතකොට මට තියෙන ප්‍රශ්න තමයි අහන්න හිතෙන්නේ. මේ වගේ දේවල් වීම Tamange හිතම මේ මොහොතේම දැක්කේ සතිය වැඩිවීමට ආධාරයක් උපකාරයක් විදිහටද එහෙම නැත්නම් ඊට කලකොලොප්පම් කරනවා සමාහිත කරනවද කලකොලොප්පම් කරනවද කියන කාරණාව කියෙන්නේ නැතුව අමාරුයි නිත්‍ය උත්තරයක් දෙන්න. ගරුතර ස්වාමීන් වහන්සේ වහන්සේගේ දේශනා කිහිපයකදී සතියෙන් කැටිකලි කිරීමේදී සතියෙන් මලක් පූජා කිරීමේදී එකම කුසලයක් බව පවසයි පවසයි. එකම කුසලයක් මේ මත යොදාගත් මිනුම් දඬු කුමක්ද දෙවන් සරණයි. සතිය. සතියෙන් කරනවා නම් කොයි කෘත්‍ය කරන්නේ අපි දැන් සාමාන්‍යයෙන් කියනවා මේ දාන දෙන්න යන්න එපා, වන්දනා ගමන් යන්න එපා, පින්කම් කරන්න එපා, භාවනා කරන්න කියලා කියනවා. ඒක වුණත් ප්‍රවේශමෙන් කතා කරන්නේ දැන් දාන දෙනකොට සතිය කරනවා නම්, වන්දනා ගමනක් කරනකොට සතියෙන් යනවා නම්, පින්කමක් කරනකොට සතියෙන් කරනවා නම් අර කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකත් සතියෙන් සිද්ධ වෙනකොට පණියක් කියලා කිසිවක් නොකර සතියෙන් හිටියා. අරමුණ පේනකොට සතිය තිබුණා, අරමුණ නොපෙනී පවතින සතිය තිබුණා. සතිය කියන මෙන්න දන්නේ මනින්න පටන් අරගත්තොත් අපිට තේරෙන පටන් අර ගන්නවා මේ බාහිර ස්වરૂපේ ඉරියව් බාහිර දේවල් නෙමෙයි බලපන්නේ තමන්ගේ චිත්ත tattය බලපන්නේ ඒ නිසා ගන්න පිළියේ මලක් පූජා කරක් වැසි පිළියේ මල පහ කරක් සතියෙන් කරනවා නම් සමානයි කියලා කතා කරගමකට මම කියන්නේ හැබැයි මල ಜಾති දෙකක් අර මලයි මේ මලයි දෙකක් අර ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනාව කරමින් බොහෝ පරියන්කයන්හිදී ආනාපානෙ වැඩි වැඩි යන කම්පන චංචල රාශියක් බව දැනේ. එය ක්‍රමයෙන් තුනී වේ. ඊට පසුව සිරුරේ යම් තැනක වේදනාවක් මතුවේ. වේදනාව දිගටම නිරීක්ෂණය කරමි. ක්‍රමයෙන් වේදනාව ඉවත් වී සිරුරේ දැඩි තද ගතියක් ඇති වී ක්‍රමයෙන් ඒද නොදැනියයි. සිතුවිලි ශබ්ද ආවත් ඉක්මනින්ම ඉවත් වේ. දිගටම පවතින සතියකින් බොහෝ වේලා මෙන් ගත වේ. විශාල සැහැල්ලුවක් ඇති වේ. මේ අරමුණ මාරු වීම ගැන සැකයක් ඇත. මේ ගැන පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. දෙවෙනි ප්‍රශ්නය. හරි පළවෙනි ප්‍රශ්නේ අර ගම් මොකද මුගල් දිනේකට අර සතිය වගේ ධර්මයක් එක දිගට යාගෙනකොට සන්තෝෂයක් හිතෙනවා මට එකම අරමුණක එක දිගට සතිය පවත්වන්න පුළුවන් නම් මේක ස්ථිර සාර වෙයි කියලා. නමුත් සර්වචන් වහන්සේ මේ සතිය අපිට පෙන්ලා දෙන්නේ ස්ථිරතාවයේ පෙන්වන්නේ නෙමෙයි අනිශ්චිතතාවයේ පෙන්වන්නේ. ඒ නිසා අරමුණක් තව අරමුණකින් මාරු වුණත් අරමුණේම මුනත එකින් එකට මාරු වුණත් නොසැලෙන සතියක් ඇති කරන එක තමයි අවශ්‍ය කරන්නේ. ඒ නිසා ඒකට උපමාවක් කියනවා නම් ගාකු නැති මැදකු නැති දී කැලලක මොනවත් ගෑවුණත් ඒක ඒ කුණ ඒ තෙල් අල්ලන. එළිය හොඳට ගාලා මැදලා පොලිෂ් කරුවාට පස්සේ ඒකට වතුර වැටුණා කුණ වැටුණා අල්ලන්න. ඒ ගැලවිලා යනවා. ඉතින් ඒ නිසා එවැනි දෙයක් අවුකට වැසට වැඩ ගන්නවා. අර ගාම නැති මැදුණු නැති දීයට වැටෙන වැටෙනදී ඒකේ අල්ල ගන්නවා වගේ අපේ හිත භාවිත නැත්තම් දිනුන නැත්තම් ඒකට වැටෙන කුණ අල්ලනවා. හොඳට හිත පොලිෂ් වෙන්න පොලිෂ් වෙන්න මොන හිතවිල්ලක් ආවත් මොන වේදනාවක් ආවත් ඒකේ වැඩි වෙලා හිටින්නේ නිදුම්පතට වැඩිච්ච වතුර කන්ද. දැන් සර්වඥාන්සේගේ හැම වෘත්තට විනේශ කකුල් දෙක හොදනවා. නම් සර්වඥාන්සේගේ හැමේ කවදාකවත් දුවිදි අල්ලන්නේ. නමුත් කකුල් දෙක හොදවල බලන් ඉන්නවා. මොකද හොදන මනසට පිම්පිනිසක්. ඊට පස්සෙන් එන ස්වාමීන් වහන්සේලාට අරමුණේ නෑනේ තීසංශවල කකුල් දෙක හේදෙන්නත් ඕන නිසා යනවා මිසක් සර්වඥාන්සේගේ හැමට කුණු අල්ලන්නේ නෑ. ඒක නිසා මොන කුණක් වැටුණත් හිතින්නේ නැහැ. ඒක ඒ හැම හොඳම. ගොරෝසු ආමේ තමයි ඔය ලිප්ස්ටික් කියුටෙක්ස් අල්ලන්නේ. ඒව කක්ක. බුදුරජාණන්ගේ මොකක්වත් ඕනේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ දිලිසෙනවා සම්පූර්ණ නැචරල් බයෝ ෆ්‍රෙන්ඩ්ලි ලක්ෂණ. ඒ හැම හොඳයි. නිසා හිතට කෙලෙස් ආවට අල්ලන එක තමයි හිතේ පාහර. හිතට කෙලෙස් ආවට අල්ලන්නේ නැත්නම් කෙලෙස් පරාද හිත දිනු. ඒ නිසා අපිට තියෙන්නේ මේ සුද්ධ කරගත්තට පස්සේ හිත හැම එකෙම ඔබල බලන්න මොකී එගුවත් ඒකේ ගතිය ගන්නේ නැත්නම් මේ ඒ හැම මේ මනස දියුණු මනසක්. එතකොට අපිට එදිනදා ජීවිතයේ හම්බෙන කරදර බාධක මැද ඒ දියුණු කරපු මනස තිබ්බට ඒක සැලෙන්නේ අනික්මණයෙන් සැලෙනවා ගා ගන්න. ඒක නිසා යොද යොදා බැලිල්ලෙන් තමයි මේ මනස යොද යොදා බැලිල්ලෙන් තමයි තමයි තේරෙන්නේ වෙනදට වැඩිය විද විවිධ විෂම තත්ත්ව තියෙද්දි නොසැලෙන ගතිය තියෙන එක තමයි මනසේ ඇතිය විවිධ විෂම තත්ත්ව නැති කිරීමේ සාන්තියක් ලබන්න බෑ. මනසේකට ප්‍රතික්‍රියා නොකරන ගතියෙන් විතර සාන්තියක් ලබන්න පුළුවන්. ඒ නිසා මේක පේන්නේ මේ තත්ත්වයට පුරුදු වෙනවා. පොලිෂ් වෙන්න පුරුදු වෙනවා. දිගටම පවතින සතිය දිගටම පවත්නා මම යන්න තහවුරු කෙරේ යයි හැඟේ. මේ පිළිබඳව දැනුවත් කිරීමට පතමි. මේකෙදි කියනවා මෙන්න සතිය ඇති කරන්න මම ඇන්නේ. සතිය ඇති කරන්න උත්සාහ කරන සිල්වන්ත වෙන්න ඕනේ, වාඩි වෙන්න ඕනේ, විගස් මහන්සි වෙන නිසා සතිය ඇති කරන්න ඉස්සෙල්ලා නැති මමේ කාරුණ්‍ය කරගන්නවා. සිල්වන්ත මමේ, සමාධිවන්ත මමේ, ප්‍රඥාවට ගියාට පස්සේ තමයි ඒක දිය වෙලා ගිහිල්ලා තමයි තේරෙන පටකට මේ ආරුඪ කරගත්ත මමෙක් කරනවා මමෙක් නෑ කියලා. ඒ නිසා බටහිර ලෝකේ මේ ගැන කතා කරනකොට මානසික විද්‍යාත්මක වේදනා before becoming nobody you have to be somebody. තමයි කෙනෙක් වඩපත් වෙලා ඊට පස්සේ තමයි ඒක සාමාන්‍ය රිසර්ච් කරනකොට කියන්නේ ඒ රිසර්ච් එකේ පරමාර්ථ පැහැදිලි කරන්නේ ඉස්ලාම ණය හයිපොතීසිස් එකක් දාගන්න. දාන රිසර්ච් එකෙන් මේ හයිපොතීසිස් එක බොරු කරලා පෙන්නන. එච්චරයි. එතකොට ඉස්සල්ලාම මේ බොරුව මෙන්න මේකයි කියලා ඒක ඉස්සල්ලා ඒක නිර්වචනය කරලායි රිසර්ච් එක පටන් ගන්න. රිසර්ච් එක කරන එක බොරු කරලා පෙන්නන. ඒ නිසා මම ඉන්නවා. සිල්ලන්ට මම ඉන්නවා කියලා පටන් ගන්නවා. අර්ණියම භාවනා කරගෙන කරන යනකොට මේ තමන්ම ඇඳපු තමන්ම නිර්වචනය කරපු මේ මමයා එන්නේ එන්නේ එන්නේ ජීවිවි ජීවිවි යනකොට ඉන්න බවක් තමන් දන්නවා ජීවිච්ච බවක් තමන් දන්නවා නැති උනට පස්සෙත් තමන් දන්නවා ඒකට දන්නවා කොයි එකද වඩා සාන්තිකර එතකොට Tamanටම Tamanගේම අත්දැකීමෙන් දරගන්න. ඒ නිසා මුල් හරියේ මම ඇඉන්නවා අන්තිම වෙනකොට නෑ. ඒක කොමාව පසෙන් කියනවා අදට යන රොකට් එක උඩම යන චන්ද්‍රයානය මිහින් යනකොට විශාල Saturn 5 රොකට් තුනක් එක තමයි යන්නේ. ඒක මේ අන්තම් පොළවෙන් උස්සනකොට ප්‍රධාන රොකට් තුනම පච්චලා ඉවර කරනවා. ඊට පස්සේ කුංචි රොකට් එකකින් තමයි සම්පූර්ණ හඬට ගිහිලා ඉන්නේ. එනකොට මොනම රොකට් එකක්. අල්ලයට පොළොවට වැටෙනකොට පැරෂුට් එකෙන් ඇවිල්ලා වැටෙන්නේ. ඒ නිසා එනකොට ඉන්නේ මෙච්චරයි කියලා පටන් ගන්නකොටම චන්ද්‍රයානේ විතර පටන් අරගත්තා නම් ගමනක් යන්න බෑ. විශාල බරක්. මේ මුළු ගමනේ පටන් ගන්න එකේ බරෙන් ගියට එකක්වත් නැහැ ගිහිලා ඉන්නේ. එනකොට අනේ යන්ත්‍රෝපකරණ, ඒ ඉන්ධන, ඒ ගැටිසන ඉන්නේ මොකක්වත් නැහැ. ඒ නිසා පටන් ගන්නකොට විශාල වැඩකින් පටන් අර ගන්නවා. ඒක ගෙවි යෑමෙන් පිච්චී යෑමෙන් දැවීමෙන්ම තමයි ගමන කෙරෙන්නේ. ඉවර වෙලා යනකොට පොඩි චන්ද්‍රයානය විතරයි ඉතුරු වෙනවා නේද? ඉතින් ඒ වගේ තමයි මේ ගමනේ සත්‍ය පටන් ගන්නකොට ඕක මමායනයක් අවශ්‍යයි. ඒකට අපි හිත අලුත් කරගන්නවා කියනවා සීල සම්පන්න වෙනවා කියනවා. ඒක ඔක්කොම අපි අදිෂ්ඨාන ශක්තියෙන් ගන්න. නමුත් කරගෙන කරගෙන ඉදිරියට යනකොට ඒ ගත්ත අදිෂ්ඨාන ශක්තිය ඒවත් ඔක්කොම අයින් වෙලා ඉතුරු වෙන හරිය අනාත්ම කොටස ඉතුරු වෙනවා. ඒ නිසා අහන්න වටින ප්‍රශ්නයක්. හැබැයි මම මේ දෙන එකෙන් උත්තරයක් ලැබෙයිද කියන එක මට විශ්වාස නැහැ. නමුත් රචනෙන් කියන්න පුළුවන් ওই ටික විතරයි. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කරන විට එක වේලාවකදී ශරීරයේ ධාතු ශීඝ්‍ර ලෙස වෙනස් වීම අත්විඳින අතර එම වෙනස් වීම ඉතා දුකක් පීඩනයක් වේ ඇතේ. එක වේලාවකදී මෙම ශීඝ්‍ර වෙනස් වීම නතර වේ. ඊතා කාන්ත සත්‍යයකටපත් වේ. එවිට ශරීරයක් ඇති බවක් දැනගනී. සිතුවිලි වලින් තොර අවස්ථාවකි. ධාතු ශීඝ්‍රයෙන් වෙනස් වන අවස්ථාවේදී ශරීරයේ පිළිබඳව කිසිම පාලනයක් නැති බවද තේරේ. එම ශාන්ත අවස්ථාව පැයක් පමණ සිටිය හැක. ස්වාමීන් වහන්සේ මෙම අවස්ථාවේදී කුමන හෝ මානසික කාර්යයක් කළ යුතුද? නැතහොත් එම එම වෙනදේ බලා සිටීම පමණක් සෑහේද මෙය පැහැදිලි කර සුදුසු උපදේශක් දෙන ලෙසට ගෞරවයෙන් ඉල්ලමි. පළවෙනි ප්‍රශ්නෙට ඉතලා ප්‍රශ්නේ මේකේ සම කරන්න පුළුවන්. මේක නිකන් උත්සාහ නොකර නිකන් හිතියට වෙන්නේ නැහැ. ඒ නිසා මුලින් මුලින් සතිය ඇති කරගෙන අරමුණක් කරගෙන අරමුණ විනිවිදලා මේකේ ධාතු මනස්කාරයේ අනකම්ම තල්ලුවක් වුණා. තල්ලුවක් වුණාට පස්සේ පේන්න පටන් අර ගන්නවා විශාල අවුලක් මැද්දේ වාගේ බලාකුලක් අස්සෙන් යන ආශයන්තරාවක් වගේ මොනම දෙයක්වත් පේන්නේ නැත්ත් එක්ක යනවා. ඒක බලාකුල බත්තක් බැන්නට පස්සේ ආයෙත් යනවා අවකාශයකට. ඒකට ගියාට පස්සේ බලාකුළු බිම පොළොව පේන්නේ නැහැ. මේ මට්ටමට ගියාට පස්සේ එයාට ඕනේ නම් ඕටෝ පයිලට් එක දාන්න පුළුවන්. පයිලට් දැකලා බිම් ලකුණු දැකලා නෙවෙයි යන්ත්‍රේ පාවිච්චි කරන්නේ ඔක්කොම යන්ත්‍රෝණින් යන්නේ මොකද කිසිම දෙයක් පිළිලා නෙවෙයි කටයුතු කරන්නේ. ඉතින් එතෙන්දි කරන්න තියෙන්නේ ඕනේ නම් පයිලට් ඉඳලා වැඩ කරන්නත් පුළුවන් නම් ඕටෝ පයිලට් ඉද දාන්නත් පුළුවන්. නමුත් අර බලාපොරොත්තු විදිනකන් උඩට යනකම් මැෂින් එකට කරන්න. මැෂින් ඔක්කොම පාවිච්චි කරලා පයිලට්ගේ දැනුමත් පාවිච්චි කරලා වගකීම පයිලට් අතට තමයි. අඩුම ඕටෝ පයිලට් ඉද දාන්න මීටර් 100ක්වත් උඩට ගන්න ඕනයි කියලා කියනවා. එනිසා මුලදී අනිවාර්යයෙන්ම යන්ත්‍රෙත් පාවිච්චි කරලා දැනුමත් පාවිච්චි කරලා අත්දැකීමත් පාවිච්චි කරලා පුද්ගලයා එතන ඉඳගෙන කරනවා. ආශාන්තර සමබර වෙලා බලාගන්න මට්ටම ගියාට පස්සේ ඕනේ නම් කෝපයිලට් බාර දීලා එන තේකම් පොඩ්ඩක් පුළුවන්. දුතියන්ට නම් දෙන්නේ නැහැ. දෙකෙන් එකක් කරන්න. ඒ නිසා මතක තියාගන්න හැමදාම පරියන්කේ මුලදී ආධුනිකෙක් වෙන්න. පදේ පදනම් වෙලා ආවට පස්සේ පටල වෙලා ආවට පස්සේ සතියට වැඩේ බාර දීලා සතියට වැඩේ පටල කරලා බලාගෙන ඉන්න එක කරගන්න. ඒක ප්‍රශ්නයි කොහොමද? ඉතින් අපි වෙලාවත් දැන් කිට්ටු කරන එනවා මම අහන්න කැමති වෙන කාට හරි වෙන සභාගත කෙරෙහි ප්‍රශ්න තියෙනවා නැත්නම් මම රත්නමග නතර කරපු ප්‍රශ්න වලට කට උත්තර දෙන්න කැමතිද? එහෙම නැත්නම් අපි මෙතනින් සතිವಾರේ સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් ධම්ම විපදන වෙනුවෙන් ඉදිරිපත් කරන මේ නිවේදනයක් තියෙනවා. සංවැනි පදනමේ දෛනික වියදම් පියවා ගැනීමද පසුගිය සතියේදී එක් දිනක් වෙනුවෙන් දායකත්ව සත්කාරය සඳහා අනුග්‍රහ ලබා දුන් ධම්මික වැත්‍යාවේ වැත්‍යාව මාතාට වසර 15කට පෙර මේ පළලොවදී ඒ විතානගේ මහතාට පින් අනුමෝදන් කිරීම වෙනුවෙන් අද දින ස්වාමීන් වහන්සේගේ ගමන් වියදම් සහ සංග්‍රහ කටයුතු සඳහා අනුග්‍රහ ලබා දුන්නා. මණිකේ විතානගේ මහත්මිය සහ අනුෂ්ක විතානගේ පුතණුවන් ඇතුළු පවුලේ සමතත් ධම්මජීවි පදනමේ ගෞරවය මුසු පුණ්‍යානුමෝදනාව මෙයින් පළ කර සිටිමි. සිදුදනාම සාධිකාරය පාසා. දැන් අපි සැලසුම් කරපු විදිහට පරිසතාන සාර්ථක පැවතුණා. ඉතින් අපි අපි අපිත් මේ ධර්ම නැත්තම් සත්පුරුෂ සංසේවනයේ යම් කුසලයක් සිද්ධ කරගත්තා නම් සතුටක් විඳනනම් අපි සාදුකාර පවත්වමින් ඒකට පෙනීන පෙනී උදව් කළා වූ සියලු සත්පුරුෂ මණ්ඩල වලට ආරාධනා කරමු. අපි මේ සාදුකාරයත් එක්ක ඊයත් සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා සාදුකාරය. සාදු සාදු. ඒ වගේම මේ පින් අනුමෝදන් කරපු ඇත්ත සඳහන් කරපු නමුත් අනිකුත් සියලු දෙනාගේ යම්තා ඥාතිවර පිරිසක් ඉන් අපේක්ෂා කරනවා නම් අපි මේ සීල දෙනාවත් මේ අවස්ථාවේ මුදිතා ශීර්ෂයෙන් සිහිපත් කරනවා. මේ සීල දෙනාමත් අපිත් එක්ක ඉන්නා තැනක සිට මේ පින දැකලා අපිත් එක්ක සාධුනාට පවර්ධනයෙන් පෙන් අනුමෝදකත්වා කියලා සාධුනාට අප අපටත් මේ කුසල එකසේ හේතු වාසනා වීමෙන් බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා විසින් පැමිණ වැඩවදාළ ඒ ශාන්ත සුන්දර தත්ත්වයේ මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගන්නට ශක්තිය ධෛර්ය බලය පිණිස මේ කුසලයේ අප අපටත් හේතු වාසනා වේවා කියලා සාදුකාරය පස්සාර අපි මේක සම්ප්‍රදාන කුල නිමාව සඳහා එක්තාවතා ಜಾති ගාථා සජ්ජායනාට පෙළඹෙමු.